සැකසයි කතා කරන්න ඕනේ. උෂ්ම ගැන කරදර වෙන්න එපා. උෂ්ම තේරෙනවා. මේ උෂ්ම ධ්‍යාන කියලා කොතනද වෙන්නේ කියන දේවල් ප්‍රායන පටන් අරගත්තාම මේක උෂ්ම අභායයක්. මේක අම්බේ විශ්වපක්ෂල වාඩි වෙලා සමබර වාඩි වෙලා දැනෙන්නේ මොකද්ද කියලා බලලා එතනින් පටන් අරගන්න බාරයි. අසවල්දි දැනිය යුතුයි දැනෙන්නේ නැති දෙයක් දැනගන්න කොහොමද කියන එක ගත්තොත් භාවනා කරලා. ඒ නිසා තමයි දැනෙනවා නම් විතරයි හුස්ම ගන්නවා මට මේ වෙලාවේදී අධ්‍යක් වේදනාවක් හිතෙලා මේ මයිල වෙලක තියෙන හුස්ම කියලා ගන්නවා අන්න හුස්ම දිහා ඒ දැනෙන තැන අනුවත් හුස්ම අල්ලන්න පුළුවන් ආස්වාද ප්‍රසවාසයේ වෙනස අනුවත් හුස්ම අල්ලන්න පුළුවන් එකක්වත් දැනුන්නේ නැහැ කියලා මෙහෙම බාධාවක් දැනුම් නැති දේවල් හොයන්න හදනවා කියන්නේම සංකීර්ණ වෙනවා පස්සේ නිසා යථාපාකතං විපස්සනා විදේසෝ කියන යමක් ප්‍රකටද එතනින් විපස්සනාට බැඳගන්න. ඒකට කදාකත් පැටලෙන්නත් වෙනවා. ඒකට මෙතියක් වඩන ඕන කරන්නේ නැහැ. ඒ වගේම ලැබිච්ච දේ ප්‍රතික්ෂේප කරන්න වෙන්නේ නැහැ. ඒ නිසා වාඩි වෙලා ඉන්නකොට තමන්න මොකද්ද වැටෙන්නේ? ඉඳගෙන ඉන්න භාවනා ඒක උදේට ඉඳගෙන ඉන්න භාවයට දැන්පත් වෙනකොට එහෙම නැත්නම් ඉඳගෙන ඉන්න ඉරියව්වත් එක්ක හිත ආද වෙනකොට ඉතින් විස්තර වශයෙන් තමයි එක්ක උදේ පිළිම ඇතිවීම චලනයක් එහෙම නැත්නම් ආසස් ප්‍රසන්න චලනයක් ඇති වුණොත් අර ඉඳගෙන ඉන්නකම තව ප්‍රණීත වෙලා වැටීමක් තමයි මේ සිද්ධ වෙන්නේ ඒ වැටෙනකොට හැපෙන තැන ආසස් ප්‍රසන්න වෙනස ආසස් ප්‍රසන්න කියන මේ පැතිකඩ තුනක් කියනවා ආනපන සති භාවනාවේ ඒ තුنين කොයි එකකට වුණත් ඇති ඇති නැති දේවල් හොයන්න නැතුව වැටහිච්ච ප්‍රකට දේත් එක්ක ඉස්සරහට යනකොට හිත එන්නේ එන්න සිවුම් වෙනවා නම් නැත්නම් වැඩේට yaadena ගතියනවා නම් නොවැටහිච්ච දේවල් ඉස්සරහට වැටෙන්න පටන් ගන්නවා ඒකෙම හිතා ගන්න පුළුවන් තමයි යන මාර්ග පාර හරි කිය. එහෙම නැතුව මේ වැටෙන දේ මේ දේ මට වැටුනේ නෑ ඒක මම හොයාගන්න ඕන කියලා මේ සංකරතාවයක් හිතේ පශ්චාත්තාවයක් වුණොත් ඒකට භාවනා ඍජු ගමනක් වෙන්නේ හරියට එහාට මේ කවුල් වෙන පටන් ගන්නවා. ස්වාමීනාස සතිය පිටුවීමේදී අත්‍යවම දෙයක් සතිය පිටවා තියෙන ආයතනේ ඉතාමත්ම සක්‍රියයි දැනෙන්නේ. නමුත් අනිත් ආයතන සම්පූර්ණ නැති බවක් ඉන්නේ. ඒ මම ඔබ වහන්සේගේ ඇසෙට් එක අහනකොට අමුරා සතිය පිළිතුරේ අහගන්න. එතකොට යම් අවස්ථාවක මට ඒක විතරම ඇහුනේ. වෙන ආයතන කිසි දෙයක් දෙනවා මම දැනන්නේ. මොකද මට පැහැදිලි වෙන්න මම ඇහිලා නැති බව පේනවා. ඔබ වහන්සේ කියනවා වගේ මට හොඳට ඒක පැහැදිලිවත් ඇහුණා. පැහැදිලිවත් තේරුණා. ඒ පමණමයි. එයා කිසිම ආයතනයක් තියෙන බවක් ඒක සක්‍රීය අක්‍රීය තත්ත්වයක් අනිත්‍යය කියන බවක් වගේ මට තියෙනවා. ඒක එකෙක් නැගිටින්නේ අනිත් එක යට කරගෙනම තමයි. අධිරාජ්‍යවාදී ක්‍රමයක් වලටදී විද්‍යාවේ රටම තමයි. එකෙක් නැගිටින්නේ නැහැ තව කෙනෙකුට ඉඩක් තියානම් මකලාමයි. ඒක තමයි අපේ පද්ධතිය හැදලා තියෙන්නේ. බොස්නියෝලි කියනවා එපිකල් ඩොමිනන්ස් කියලා එකක්. එපිකල් ඩොමිනන්ස් කියලා කියන්නේ ද්විවිධපත්ති ශාකයක මුතුන් අංකුරේ තියෙනවා නම් පල්ලයන්නේ එක අංකුරයකට පැලෙන්න දෙන්නේ. ඒකෙන් එක්සූට් එකක් ශාවයක් ඇති කරනවා. ඒ ශාවේ ඝාතික පල්ලයට යන ගමන් යට තියෙන අංකුර නිලින කරනවා. උදා අංකුරේ කඩලා දැම්මොත් අනිතව එක වරකට නැగిලා යනවා. ඉස්සිච්ච එක නා උඩට ගියේ එක නාගේ හැම වෙලාවෙම ශාවයක් පල්ලයට යනවා. ඒ ශාවේ නිසා පල්ලයට තියෙන අංකුර ඉර කරලා තද කරගෙනම යන්නේ. ඒ වැයෙන් උඩට ගියාට පස්සේ ශාවේ සාංශනේ අඩු වුණාට පස්සේ තමයි යට තියෙන අංකුරයක් වැඩිලා නැහැ. ඒ නිසා ගහක කෙලින් යන ගමන නතර කරන්න ඕන මුළු අංකුරේ කඩන්න. කැඩුවට පස්සේ දෙකක් තියෙන කට්ටිය නෑ. ඒකෙන් ලොකු ඉතරට ආපු එකම අනිත් එක ලක්කස් කරනවා. ඉතින් ඒ වගේ මේ ඥාන වීර කියලා ආන්තු කෙනෙක් හිටියා. ඒ ආන්තුරෝ මේ බුද්ධ ශ්‍රී ලංකාවේ. මොම්බසිත පාස්. පියරින්ද පාස් කියලා පොතක් කියවුණා. ඒ ශාන්තිය සීදී නැසගත්තා. සීදී නැසගත්තේ පොලිතින් බෑග් එකක් ගාලා රබර් බෑන්ඩ් එකක් ගාලා. අන්තිම දවසේ නැසා ගන්න ඉස්සෙල්ල දවසේ එක්ස්පීරියන්ස් එක ගියා අර පලන්ත වෙන තැනට යනවා. ඒක ලස්සන දීලා කියලා තමයි පවෙන්න බැරි. ඒ වෙලාවේදී කියනවා දැන් ඔක්සිජන් බෑග් එකක තියෙන පුංචි ඔක්සිජන් ටිකක් තියෙන්නේ ඒ ටික ගන්න ඇතුලේ එක එක ඉන්ද්‍රියන් වෙන වෙනම පරීක්ෂා කරනවා. ප්‍රතිවස්තු කියනවා මට ඒක ඕනේ. මේ ඒ කියන එක හොඳට වෙනවලු මේක ඇතුලේ ඉන්න එකක් උදව සමගියන්නේ නැහැ. අපි පිටේ තියෙන අවුල දකින්නේ මේ ඇතුලේ කිසිම දවසක මොන විදිහට සමගිය වුණොත් ජීවිත පත්තන්න බෑ. මේකේ තියෙන්නේ survival of the fittest තමයි. මොකා හරි අහුවෙච්ච ගමන් merciless. ඒ ගාවිනවන්සගෙන කිසිම තැකීමක් ඇත්තෙම නැහැ. ඉතින් ඒක මේ සදාචාරයෙන් සීලයෙන් වළක්වන්නට උත්සාහ කරාට ස්වභාවය තමයි ඒක. ඒ නිසා අපි වෙලාවකට ඇහැ තමයි හැම වෙලාවෙම රඳ වෙලා ඉන්නේ. ඒ නිසා ඇහැ ඇරලා ඉන්නකොට ඇහෙන් බලාගෙන ඉන්නකොට අපිට පිට වෙන දේවල් ඔක්කොම නිකන් දීන තත්ත්වයට නිලීන තත්ත්වයටපත් වෙනවා. ඒකෙන් තමයි කියන්නේ. ඒක නැති වුණාට පස්සේ කන ඉස්සරහට එනවා. කන හබුවම ඇහැ නැතිකම මේ අවස්ථාව ගත පස්සේ අනිත්‍යව සක්සස් කරනවා. ඉතින් ඒ ඔක්කොම නැයි කරපු දාසේ හැත් නෑ කනත් නෑ නාසයත් නෑ දිවත් නෑ එච්චාම ඔන්න තියෙන්න පුළුවන් නම් සාමයක් තියෙන එක විතරයි එක එක හරි කඩුව අතර ගත්තන් පස්සේ ආ මොකෙක් ඉතිපත් කරන්නේ මොම්ද සමාජිකයන් අතරත් එච්චරයි රටේ රට ඇසින් අතරත් එච්චරයි මහානවය අතරත් එච්චරයි මහානවය අනිත් අත්තුත් එක්කත් එච්චරයි පුදුමාකාර ලෝකයක් ඉතින් අපේ උනත් ඒක දෙවට හිත සමාධිගත කරලා බලන්න ගියොත් අපිට වේදනාවක් ආවට පස්සේ අපිට කොහොමඩක්වත් මතක් වෙන්නේ මේක බුද්ධෝත්පාද කාලේක අනේ හරි වාසනාවන්ත කාලෙක බුදුනේ කියලා මතක් වෙන්නේ වේදනාවක් යට වෙලා හිත බුද්ධෝ විදිහට ප්‍රේෂක. අපි නිකමඩක් කල්පනා කරන්නේ අනේ මනුෂ්‍යාත් භාවයක් අපිට හම්බෙලා තියෙනවනේ කියලා කල්පනා කරනවා. අනේ අපිට කල්පනා වෙන්නේ මේ අනේ කිසිකම් ඔක්කොම තියෙනවා ඒක ආපු වේදනාව එක්ස්ක්ලූසිව්. මේක ඉතින් ඒක පද දෙන්න පටන් ගන්නතර පස්සේ මොනම කාලෙකින්වත් ගානක් හිතෙන්නේ ඒක පොඩ්ඩක් දිගාර කොහොමද ඉන්නේ? ඉතින් මේවා කියන නිකන් විසම ශක්ති ගොඩක් රාශියකට තමයි මම යා කියලා අල්ලගෙන ඉන්නේ. ඒගොල්ලන්ගේ වෙනම න්‍යාය පත්‍ර තියෙනවා. යාට යාට තියෙන න්‍යාය පත්‍රවල කිසිම සර්ව සාධාරණ නැහැ. කිසිසේත් ප්‍රජාතන්ත්‍රවාදයක් නැහැ. කිසිසේත් ට්‍රාන්ස්පරන්ට් නැහැ. ගත්තනේ ගත්ත කන්දියට. මේක දෙන්නේ කියලා පස්සේ කීව තානක් අදාන හාන කියන්නේ තන්නේ පතයක්. තන්නේ කරපොළුවක්. තියෙන්නේ අනුවෙච්ච එක බලවතා ජයගනි කියන එක නේද? ඉතින් දකින්නට හිතනවා මේ අපි මේ සදාචාරාත්මක ජීවිතයක් කියලා කාටද මේ ධෛර්ය දෙන්න හදන්නේ? කාට කාටද මේ අපි අන්දන් අල්ලන්න හදන්නේ? කාටද සහය දෙන්න හදන්නේ ගත්තොත් එහෙම කිසිම සාධාරණත්වයක් නැති ආණ්ඩුවකට උදව් කරන්න හදන්නේ. ඒක ඇතුලේ හොවනම් මමයා කියන එක ඇතුලේ ඉන්ද්‍රිය කොහොම නම් දෙන්නේ තුනක් එකතු වෙලාද කොහොමද කියන්නේ වේරලෝකදී හත් කඩකට කඩාගෙන එයින් කන්දේ ගුරුන් දන් තියාගෙන ඉතිය නැදයින් අපි ඉඳන් ගඩම් වේදාගෙන ඊව දැනගත්ත පස්සේ පද විලිලජාවක් කියනවා සදාචාරයේ කියන සම්පූර්ණ ආටිෆිෂල් අනිත්‍යම මවාගත්ත දෙයක්. හැබැයි ඒක නැත්තම් කාකොටාවට එන්න නිසා අපි අර විශාල භාවනා නැති වුණාට, විශාල සමාධිය නැති වුණාට අපි සදාචාරයට එකඟ වෙනවා. එකඟ වෙලා යන්න අනේ කියන එක ජනපරිසම් නැතුව කාකොටාවට එන්න නැතුව ඉන්නේ. ඉතින් මේක ගැන ඉගෙන ගන්න ඉගෙන ගන්න අතට යන්න යන්න සතුටක් මනේ හම්බෙන්නේ මේක නඩත්තු කරනවා කියලා මොකද්ද මේ කරන්නේ? මේ නරතු කරනවා කියලා මේ විෂමතාවයකටයි තියෙන්නේ. විෂමතාවකටම කොහොමද? ඒකේ දකින්න දකින්න කනගාටු වෙන්නේ නෙමෙයි කියන්නේ. අපොත්තන්සේ සඳහන් කරන්නේ අනේ මේක දකින්නකේ ආඩම්බරයක් නැහැ. නමුත් ඒ දකින්න වෙලාවේදී කෙලස් නැති කියන පණිවිඩේ විතරක් ඔළුවට අරගෙන ඒ වෙලාවේ මම දෙලියක් නැවෙන කටයුතු කරන්නේ. ශික්ෂණයක් කරන්නේ මම මේක දැක්කේ. බුදුසසුන ප්‍රතිපදාවෙන් මේ යන්නේ තමන් ශික්ෂණයක ඉන්නේ මාළගේ කෙලෙස් නැහැ ඒ නිසා මේ දැකීමෙන් ඒකේ පදයෙන් හදනවා කියන එක දැකීමෙන් ඒක දුකක් තමයි අපි හිතන්නේ සදාචාරයක් සදා සාධාරණයක් හරි වැරද්ද මේක මොකක් නැත්නම් ඒක සතිය වශයෙන් බාර ගන්නවා සති සම්පජාන්‍ය වශයෙන් බාර ගන්න සතුට වෙන්නේ කියලා කියනවා දැන් මම මේ කවුරුත් කියපදා නෙමෙයි දකින්නේ අස්පනා පිට හොඳ සීගුත්ති මම මේ දකින්නේ කියලා ඒක පිළිගන්නේ කියලා ඒක පිළිගත්ත කෙනාට දෙන්නේ කියලා රහගන්න දකින්න රාන්දු බය කලබල වෙන්න දෙයක් නෑ කියන්නේ. ඇතුළෙත් මේක නම් පිට දෙන්නේ ගහන්න නෑ කියලා අහන්න දෙයක් තියෙනවා. ගහගන්න නැත්නම් තමයි මොකක්ද ප්‍රශ්නයක් තියෙන්නේ. එහෙනම් වකරි යටි මුත්‍රාක් තියෙනවා. සාහපන වෙන ඉන්නවා සම්පූර්ණ නැතුව දුබා. මම ඇගේ වගේ සතුන් භාවනාවේ විදිහට සතුන් භාවනාව පටන් ගන්නකොට කියන අධිඥාත්මක අකුරුගෙන ඒක අපි යනවා කියලා ගිහිල්ලා හැරිලා එනවා කියලා මේ පොඩ්ඩක් ප්‍රී ප්‍රෝග්‍රෑම් කරලා වගේ පටන් ගන්න එතකොට අර අදියක් උසලා තියෙනකොට මම කියනවා දකුණු කියනවා ඉතින් ඒක තමයි හිතලා එක කරනවා කියන එක එතකොට ඔය හැටියට කියනකොට අපි ඒක වෙනවා කියලා දැකිනවා ඒක දෙන්නේ දෙවෙනියෙන් ටිකක් අතිවේග තමයි ඉස්පතු කරලා පෙන්නන්න ඕන. ඒක නිසා අපි ඉස්සෙල්ලා මේ සක්මන් කරන්න මේ ටික කියලා අනුස්ථාන කරගෙන ඒක ඇතුලේ නිකාන් දැන් මෙතන පැයක් වාගේ ඉඳලා යන්නේ. ඒක වැඩි ටික දෙන්න එපානේ. ටික දෙන්න ඕනේ. ව්‍යායාම සමබර වෙන්න ඕනේ. ඇඟට කියනවා හොඳට අතපය දිගහැරලා ওই ටිකේ එහාට මෙහාට ඇවිදින්න. ඉර කරලා හිමීට ඇවිදින්න මොකක්වත් නැතුව. එතකොට ඇඟට නැත්නම් බොඩි නොලෙජ් එකට කියනවා රිලැක්ස් වෙන විදිහට විදිහට. ඉතින් විනාඩි 5ක් 10ක් වෙනකට පස්සේ දැන් මගේ හිත සක්මණේ තියෙන්නේ මේ ඉඳගෙන ඉන්නවා නෙවෙයි, ඉඳාගෙන ඉන්නවා නෙවෙයි, හිටගෙන ඉන්නවා නෙවෙයි, ඇවිදිනවා කියලා තේරුම් ගත්තට පස්සේ අර යන වැඩ පිළිවෙලේ දැන් ඉති වැඩ යනවා දැන්. පයිකර බෝනික වගේ ඇවිදින ඇවිදින එකේ වඩා ප්‍රකට දෙයක හිත දාන්නයි කරන්නේ. කකුල දකුණු කකුල දිනවල දකුණු කකුල පොළවේ තියෙන බව දන්නවනේ. ඒක තමයි ඒක නක්කටදී ඒක ඒ කොහොමද මේක සිද්ධ වෙන්නේ? බුරුල් දෙයක්, තද දෙයක ගැටීමක් වෙනකල් තියෙන්නේ. සීතල දෙයක්, උණුසුම් දෙයක ගැටීමක් තියෙන්නේ. මේ මොට්ට දෙයක්, කිසියුම් තියුණු දෙයක ගැටීමක් තියෙන්නේ. ආදි වශයෙන් අර ගැටුමක් වෙන්න පෘෂ්ඨ දෙකක් ගැටෙන්නේ. ඒකේ අනුමානේ එකක් අපිට වැටෙනවා. ඒක වැටෙනකොට න්‍යාය ක්‍රමත ධර්මාන් වේද කියන කකුල මේ පොළොව මෙලකන්න වැඩි මුදු වෙතක වැඩිනවා නම් පොළොව තෙරපිට පැත්තකට වෙනවා. කකුලේ කියන්නේ තද වෙලා කකුල බහිනවා ඒ කාලේ. සිමෙන්ති පොළොව වැඩිනකොට පොළොවේ ඇටිට කකුල පැතිරෙනවා. ඉතින් ඒකත් අපිට වැඩි පොළොව වැඩිනකොට කකුල තද ගැතියක්. සිමෙන්ති පොළොව වැඩිනකොට කකුල මෙලෙක් ගැතියක් තියෙනවා. ඒකට අපිට තියෙන එක පෘෂ්ඨයයි. ඒකට අනෙක් පෘෂ්ඨය කකුල පැතිරලා යනවා අපි දැනගන්නවා පොළොව තදයි. කකුල හැදේට හැදේට පොළොව ඇදලා යනවනම් හිතනවා පොළොව මෙලකයි කියලා ඒක තියුවා ටිකක් වෙලා කරගෙන කරගෙන යනකොට තමයි තේරෙන්නේ ඒක පුස්තයක් වෙනකොට අනිත් එක මෙහෙමයි කියලා සාපේක්ෂතාවය යනවා නැත්නම් පොළොව සීතලන කකුලට උණුසුම දැනෙනවා කකුල පොළොව රස් වෙන කකුලට සීතල දැනෙනවා ඒ කකුල සීතලන පොළොව රස් වෙන තමයි මේ වෙනස දැනන්නේ වගේ ඒ කකුල කියන කියන වෙලාවේ දැනෙන දේ මුණක් ගොඩක් තියෙනවා. කීක මුණක් තියෙනවා. අපි බලන්නේ හැන්නේ හැමදේම වැඩි වැඩියෙන් අහුලා ගන්න. වැඩි වැඩියෙන් අත්දකින්න. යද්දකින් අත්දකින්න හිත පිට යන ගැති නතර වෙලා වමෙන් දක්වන දක්වන කොමිට සතිය පිටවා ගැනීම වැඩි වෙන නිසා හතන් ගන්න වෙලාවේදී වෙනදී වෙනදාරව දිහා බලා සිටින්න. ඒකට හුරු කරගන්න, ඒක යාලු කරගන්න, ඒක ආද කරගන්න මේ මුල් ප්‍රඥාවට පස්සේ තමයි අපිට යම් ප්‍රමාණයක මේ පද්ධතිය ඒ ක්‍රියාවලිය පාලනයක් වශයෙන් කර වශයෙන් කරලා ගන්න පුළුවන්. ඉස්සෙල්ලා යන්නේක වරවත් ආනාපාන කරනකොට ආශ්වාස ප්‍රශ්වාස ව්‍යාකරණ නවු වෙන්නේ නැහැ කියලා ප්‍රශ්නයක් නැහැ අපිට. අහු වෙන දේ අනුව යනවා. සක්මන් කරනකොටත් එනවා. ඒ සක්මන් කරනකොට අපි අර ඊයේ කතා කරා වගේ මට ලක්ෂයක් ඇවිල්ලා හබ්බේ දාම් ප්‍රකට නම් වේලා ගන්න දැන් මේ ලක්මනේ සංවේදනයේ වැඩිය සත්‍ය ලොකුයි. සත්‍ය ප්‍රකටයි. සත්‍ය සමාන ආශයක් අහන්න බලන්න. ඒක වෙන්න දීලා ඒක දිහා බලා සිටීම තමයි මුලක් කරාට එන සිටියක දිවන්නේ අවධානය කරන්නේ. මොනසේ කරනවා මම පොඩ්ඩක් කියලා මම මේ සම්බන්ධ සම්බන්ධයෙන් යනකොට පොඩට සතිය පිළිකලා වගේ තේරෙනවා ඊට පස්සේ සිතිවිලි ගොඩක් එනවා ඒක ඉතින් මම මම කිව්වා වගේ ඉලක්ක කමෙන් අන්දකිට අන්න කකුල යන එනකොට සිසිලි ගොඩක් එනවා වගේ තේරෙනවා. ඒක ඉතින් ඒක common in common when you're starting it's difficult to say එකන එකනට වෙනස් වෙනවා. නමුත් මේ කියන විදිහට බාහඳ හිතිවිලි එන්න පටන් අරගෙන හිතිවිලි සහ සක්මන කියන දෙකෙන් Taman හිතිවිලි වලට පරදින කතියද තියෙන්නේ. ඒ නැත්තම් වරින් වර විශ්ලේෂණය යමින් ආයතනය සක්මන කරගන්න පුළුවන් කතියද නැත්තම් කරගෙන කරගෙන යනකොට වැඩියෙන් තමන්ට සක්මන දිහාට ජයක් ලැබෙනා වගේද පේන්නේ කියන්නේ ඕවරෝල් බලනකොට කොහොමද පේන්නේ එන්නේ දෙකේ වැඩි වෙනවද පේන්නේ සක්මන පැත්තට වැඩි වෙනවද ඒකට කියන්නේ අපි හිතවිලි පිළිබඳව වෙන වෙනම ගන්න. අතුරු ඵලයක් ලබනවා හිතවිලි පිළිබඳ අවබෝධයක් ලබනවා. හිතවිලි කියලා කියන්නේ මම දැන් මෙතන කියන සංදර්භය ඇතුළේ තියෙන එකක් නෙවෙයි ඊයේ හරි හෙට හරි අනුගතන කරි මොනවා හරි. එයා පිටතට පයින්න. දැන් ආයතනයක් එයා සක්වන්ට එනවා. එතනදී නිකන් සතුටකට නැත්නම් සුගතිය පිළිබඳ කතා කරනවා විශේෂ ප්‍රශ්නයක් අහන්න ඕනේ. සක්මන් කරනකොට හිතේක මත් වෙනවා, පිටක් වෙනවා, අවුල් වෙනවා. අවුල් වෙනකොට අපි දන්නවා සක්මන් හිත පිට ගියයි කියලා. හිත පිට සදා ඒ ත්‍රිමින් කාට දැක්කේ. ඊට පස්සේ හිතවිල්ල සිඳලා සක්මන්ට එන එක Taman හිතලා කරන එකක් ඉබේ වෙනවා. ඔව් එතකොට මම මේ අදිස්ථාන කරගෙන යනවා මට මම මේ දකුණේ සක්මනේ සතිය පිහිටාවට මෙහෙම ඉන්නකොට ඇඟට නොදැනී හිතවිල්ලකට පැටල මාරුයි. ඒක කනගාටුන කාරණාවක්. ඒක කනගාටු කාරණාවක්. මේ අනපැකේ ටැක්කක මාල්ලා දාන්න. ඊට පස්සේ ආපහු එන එක සතුටු කාරණාවට කනගාටු කරනවා. ඒකට ඒ ආපහු එන එකට ආපහු එන්න පිටපොට ගියේ කනා පාරේ පිට ගියේ කනා ආපහු එන්න මේ මේ ක්‍රියාවලිය එහෙම ආපව ගමනීමේ ක්‍රියාවලිය කොහොමද වෙනවයි කියලා හිතන්න බලන්නේ චේතනාක වෙන එකක් නෙවෙයි. මොකද පිට ගියාට පස්සේ චේතනාවක් නෑ අපි ඉන්නේ හිතිවිල නැත්පත් වෙලානේ. ආපව එන එක ගත්ත ඒකම මේක ඉස්සලා වරද්ද වරද්ද භාවනා කරපු ලැබිච්ච ප්‍රතිඵලයනේ. අමරාක දීවිකුත් නෙවෙයිනේ. පොතක දීවිකුත් නෑනේ. මට කවුරුත් කියලාත් නෙවෙයිනේ. එච්චරම තමයි අපි මුළු ජීවිතේ හම්බ කරපු එකම දේ. පිටවට ගියා පිටවට ගිය බව දැනෙන්නත් තියෙනවා. ඒක සික් සෙන්ස් එකකින් වෙලා තියෙනවා. ඇහෙන්වත් කනින්වත් නාසයෙන්වත් දිවෙන්වත් හිතින්වත් නෙවෙයි. ඒ වගේම ඒක දැනගත්ත ගමන් එයා ටක් ගාලා අපව පාරට එනවා. මේ දෙක තමයි මේ ජීවිතේ මේ සංසාරේ මෙතෙක් කරේ. අපි උපයලා තියෙන එකම ಗುಣධර්මයේ වැරද්දක් වැරද්දක් බව දැනගන්න ගැටියක් තියෙනවා වැරද්ද වැරද්ද බව දැනගෙන හදා ගන්න පුළුවන් ගැටියක් පුංචි මේක සතුටු වෙන්න නම් හිතවිලි එන්න මේපා හිතවිලි නැතු වෙන්නේ ඒක වැරද්දක් හැම වෙලාවෙම වෙන වැරද්දක සතුටු වෙන්න කාරණාවක් ඕක වැරද්ද යාවිසීම සකස් කර ගන්නවා නම් ඒක අපි සම්බෙච්චි gift එකක් අපි මේ දෙකක් වරද්දවරක් ගිහිල්ලා තමයි ඇත්තටම හිතවිලි මේ යන්නේ තියෙන කමක් නැහැ. හිතවිලි ගිහිල්ලා ආපහු හිතවිලි අඩු වෙලා සක්මන්ට එනවනම් මේ සංසිද්ධිය නිතර සිද්ධ වෙනවා. පිට යනවා පිට ගියාට පස්සේ ආපහු එනවා. දැන් එන්නේ නැහැ මොකද වෙන්නේ? පිට ගිහිල්ලා නතරලා ඉන්න කාර්ය අඩු වෙලා යනකොටම වගේ දැනගන්න සංවේදී භාවය වැඩි වෙනවා. ප්‍රමිත භාවය වැඩි වෙනවා. ඒක මම කරලා කරන එකක් නෙවෙයි. වැරද්ද වැඩි වෙන්න වැඩි වෙන්න වැරද්දට සතුටින් මෝහන දෙන්න මෝහන දෙන්න පිට ගිහිල්ලා ආපහු එන වේගෙ වැඩි වෙන්න පටන් ගන්නවා. ඒක මේ ජීවිතෙන් නතර වෙන්නේ ඇයි අපිට මේ හිත ප්‍රෝග්‍රෑම් වෙන එක හීනෙදිත් ඒ ඒක ඇඟ ඇතුළට යනවා. හීනෙදි සිද්ධ වෙනවා, තක්කමුක්කෝදේ සිද්ධ වෙනවා, ජයකාණදී සිද්ධ වෙනවා, බලාකට සිද්ධ වෙනවා. ඒ ඇතුළේ ඇතුළේන මේ ශික්ෂණය කාටවත් හොරගම් කරන්න බෑ. කාටවත් දෙන්න බෑ. කාටවත් ගන්නත් බෑ. අත්තර දෙන්නයි හිතේ. අත්‍තරත්ෙමයි සිද්ධ වෙන නිසා අපි කවදා හරි මේ නැවත යා විසින් එහා අපි පාරට වැටෙන එක අගේ කරන්න පටන් ගත්ත දවසේ ඉදාර තමයි අපි යෝගාවචරය. නැත්නම් වර පිටියන්නේ කියන කනගාටුවෙන් දුවිතන්නේ අපි දැන් ඒක චෝදනා කරනවා වර බින්දක් ගන්න කොච්චර වාහන කරත් හරි නැහැ ඊට පිට යනවා කියන්නේ. ඒක පිට පිට හැම වෙලාවකම ආපහු එන එක ඉදී ඉදලා තියෙනවා. ඒකට උදාහරණ කියනවා මම මේ මහන්සි ගන්න මොකද්ද? මන්නේ කිසිලක් වෙලා දෙනවා. ප්‍රෙසිපිටේෂන් එකක් තියෙනවා. ඒක අත්දැකීමෙන් මිසක් පොත් කියවලා කවදාවත් ගන්න බෑ. ඩිස්කස් කරලා ගන්න බෑ. ඩිස්කස් කරලා ඇප්‍රීෂিয়েට් කරනවා. ඒ නිසා මේක මේ සඳහා තියෙන එකම සිස්ටම් එකයි ට්‍රයිල් ට්‍රයිල් ඇන් එරර් විතරයි. කොයි කෙනාටත් විතරයි. කිසිම කෙනෙකුට මේක අයිතිවාසිකම ගන්න බෑ. ඒ නිසා අපි අයිහත් කියන වෙලාවේ පුළුවන් වෙලාවේ මේ ටික කරලා හිත පුරුදු කරලා තිබ්බොත් අපි ලෙඩ වෙච්ච වෙලාවේ බැරි වෙච්ච වෙලාවේ අපි මේකෙච්ච වෙලාවේ ඉබේම මේක එනවා අපිට සහනය පිට. ලෙඩ වෙච්ච වෙලාවේ මේක කරන්න බෑ. වයසට ගිහිල්ලා කරන්න බෑ. මරණදී නේම කරන්න බෑ. ඒ කියන්නේ කරන්න බැලෙන්නේ නැහැ ඒකාන්ත ජය බලාපොරොත්තු වෙනකන කරන්නේ නැහැ. අපි දරගන්න ඕනේ වරතවර දාගන්න දෙන්නේ කියලා. ඒ නිසා මේ නැවත හිත පිටගියේ හිත ආපහු පැමිණීමේ අවස්ථාව දැකගෙන දැනගෙන සතුට වෙන්න පුළුවන් ගතියක් එනවනම් ඒක පුදුමාකාර නිරාමිෂ සුඛයක්. කිසි විදියකට මොනවද දැකලා මොනවද අහලා මොනවද රස විඳලා ගන්න එකක් නෙවෙයි. මේ හිතේ ශික්ෂණයක් හරහා ඇති කර ගන්න එක. ඉතින් ඊට පස්සේ නිකන් හිත පිට යනකම් බලනවා. අනේ පිට බලයන්ව. ඒක උඩ අපෝ ආවද කියලා පොඩි පාටියක් දානවා. ඔකියගේ <coughs> මේ ඉතින් ගාම්ගේ සිද්ධියක් මට මතක් වෙනවා. ඒ ආසන් ගාමාංශ ගන්න මම හිතන්නේ පොදුනේ. ඒ ඉංග්‍රීසි යාදිකේ ඒ සම්මාන්තේ මේ තාත්තත් එක්ක යන කාලේ හොඳ ඉඳන්දාරි කාලේ. ඒ හදිසියෙම මේ වාහනේ නැත කරලා පාරයි ඉන්නකොට කිව්වලු මොකක්ද හේතුවක් නැතුව මේ ආවඩේ කයි කියන්නේ. ඔක්කොච්චර හිතකාරකමක් කරපු වැඩ කරත් දෙල්ල ගහලා ගියත් කවදා හරි ගෙදරනකොට මගේ ගෙදර දොර මම ඔයාලට වහලා නැහැ කියලා මතක තියාගන්න කිව්වා. එතන කිසිම හේතුවක් නැතුව දුවේ තාත්තා. ඔන්න යාටි කරලා ගියා. තාත්තගේ ගෙදර දොර අරලා ගියා. පොලිසියෙන් අල්ලගෙන ආවත් වෙන කඩප්පු වැඩක් කරගෙන හිටියත් මගේ දොර වහලා නැහැ. අනිත් වගේ අපේ හිතට කියන්නේ බොහෝ කඩප්පු එකක් කරපන්. නැවත එනකොට මම බාරගත්තා. එතකොට ඒ එකම කඩප්පුලිකමක් කඩප්පුලිකමක් වෙනකොට හොරතල් කියලා කියන්නේ. එහෙම නැතුව ගියොත් මරනවා ගහනවා කියන පටන් අරගත්තොත් ඕක කරන්න තියෙන කඩප්පුලියට දේරමක් කරලා කට්ටකොමුත් කරනවා. කියන්නේ ඕන නැති නඩකම ඔබගේ ඉතරේ වෙලාව මම බාර ගන්න ලෑස්ති කියලා. එතකොට කදාකත් හිත ඒක සෙනෙහසෙන් බාර ගන්න අනිකක් විප්ලව කරන්න බෑ. අපේ තියෙන නරක ගැටේ තමයි ඒ වැරද්ද කරලා ආපහු එන එකට උනවස්තුවක් කරනත්නම් ගහනවා. නැත්තම් දොර වහන. විනාශ ඒක අඟුලි මාර්ග නිකල හතරයි. අපි කිසිම එකම එකම හත් කරන්නේ. සමාංශයට ඇතුලේ ඉඳලා වාඩි වෙන්න තේක්ෂම් වෙන්න ප්‍රශ්න තියෙනවා කියලා පස්සේ කතා කරමු. ඉන්නේ කියලා ඉන්න පස්සේ. ඕනම ප්‍රශ්නයක්. පිට කෙනෙකුට ප්‍රශ්නයක් කෝවා ඕන තමයි කියන්නේ. ඒ තමයි මේ ලෝකෙ තියෙන වෙනම නැති. ඒක ගණන් ගන්න එපා. පොඩ්ඩක් වාඩිලා පොඩ්ඩක් කතා කරලා බලමු කියනකොට එකම ප්‍රශ්නකවත් නැව තද්ද ටෙන්ෂන් එකේදී මුරදී මාළු බාණ්ඩ ඇදලා. කවදාකවත් අත දුර වෙන්නේ නැත්නම් මොකද නෑ. ඔය කොච්චර වුණත් ඔය හැම ජීවිතලහම නැත ඒක උදේ එළියෙනවා. ඒක ඕන ප්‍රශ්නයක් කරලා පිළිච්චාවේ අතපය කඩන්න නැහැ ඒක නිසා අපිට හිතට දෙන්න පුළුවන් නම් නම සෑහෙන කිසිම කඩලා තියෙනවා. සතුටට දෙන්න වෙලා තියෙනවා. සමහර දණුල කැඩෙනවා. නමුත් මම කවදාකවත් දඬුවම් කරන දාසින් නෙමෙයි කල්පනා කරන්නේ. මේක ගියා මේ පෞලික කෙනෙක්ගේ ප්‍රශ්නයක් වගේ බලන්න පටන් අරගත්තොත් මේ අපි කෑ ගහන කිසිම දෙයක් කාටවත් කියන තරම් දරුණු දේවල් නැහැ. මොනම දෙයක් නැහැ. අපිට වෙලා තියෙන්නේ මේක මේ අර එකන මේකට ගියවම හනිපේ කියලා කන බින්දන් ගහලා ඉන්නවා. වෙන්නේ වැරද්ද අකුසල පැත්ත ජය ගන්න. කර්මන තමයි කියන්නේ මේ කාලෙම ඉඳලා ඉන්නේ. ඒක තරහාගෙන ඉන්න බැහැ. අපි ඊගා චිත්තක්ෂණේ දෙන දේට ලෑස්ති වෙන්නේ කිව්වොත් මේ ප්‍රශ්න දිහා බලන්න පුංචි කල් බලන කන්දරියක් කියනවා. සතිය දිහා බලනකොට ලොකල් බලන කන්දරියක් කියනවා. මුළු ජීවිතේ සම්පූර්ණ සුන්දර සීනයක් වඩපත් වෙනවා. ඒ දෙකම ඕනේ. ලොකල් බලන කන්දරියක් කියනවා පුංචි කල් එකක් තමයි ප්‍රශ්න පැත්ත, වැරදිච්ච පැත්ත, පෙරදිච්ච පැත්ත අනුන්ගේ දොස් දකින්නකොට පුංචි කල් බලන කන්දරියක් දාලා ගිනි පෙට්ටියකට දාලා වැටෙනවා. මේ තරංගේ මේ තාක්ෂිය පිළිදී ආවරද්ද හදාගත්ත වෙන පුළුවන් තරම් ලොක් කරලා බලලා ඒකට මුදිතා වැඩි කරගන්න, සිම්පතයිස් කරගන්න, කරුණාවන්ත වෙන්න, ලක්කේ කීල කෝටියක් දේවල් කරනවා හතුරු. අසු වෙලා තියෙන වැරදි ලොකු වල පතර වල දානවා, රීඩී දානවා, ටෙලිවිෂන් වල දානවා, හදාගෙන හොඳ පැත්ත ෆිනිෂ් කරලා දානවා. මේකට කියන්නේ බුදුහාමර අසත්පුරුෂයි. මේක අසත්පුරුෂකම කියලා කියන්නේ අකල්යාණ මිත්‍රත්වය කියන්නේ ඒකයි. සත්පුරුෂකම කල්යාණ මිත්‍රත්වය කියන්නේ හොඳ ධර්මවල දකින්න දෙන ප්‍රසිද්ධිය කතා කරනවා. අමාරුවෙන් මේක ආවේ ඒකට තමයි. නරදනකොට පැත්තට ගන්න. අවුරුද්දේ ඒ කප්පිටි විතරව අනිත් මිනිස්සුන්ට යරක ලොකෝට එන්නේ අපේ කියන අසත්පුරුෂකමද නැත්නම් අසත්පුරුෂ. අපේ කියන එකම වැරද්ද එච්චරයි. අපේ කියන එකම වැරද්ද තමයි අනුගමනය කරන්නේ. අපි අපි කවදා හරි අනුගමනය කිරීම කිසිම වැඩක් නැහැ. කියලා බලාගත්තොත් තමන්ගේ වැරද්දට සමාදෙන්න පුළුවන්, ඒකට සමාදෙන්න පුළුවන්. අපිට විශාල පිටක් තියෙනවා. අපිට විශාල වැඩකුත් තියෙනවා. අපිට විශාල වගකීමකුත් තියෙනවා. ඒ තමන්ගේ වැරදි බලන්නයි තමන්ගේ වැරදි බලන්න පටන් අරගත්තොත් අපි විලංගු ගහනවා වගේ. ඒක වෙලා හැරෙන්න දෙන්නේ කුරුසියේ ඉඳලා එන ගහලා වැරදි හොයන්න පටන් අරගත්තොත් ඔච්චර තමයි වෙන්නේ. ගලක් ගලක් කියන්නේ. ඒක පුංචි කරලා බලන කන්නඩිය තියන්නේ ඒක වෙනස් කරන්න එපා ඒක වැත්ත කරලා. හොඳ පැත්ත කතා කරා. You must try to find a reason to be glad under any circumstance. ඒකේ තාප්පි එකම පහුලිය වගේ ඕන කෙනෙකුට ඕන වැරද්දක් එයාගේ වැරද්ද මගේ වැරද්ද නෙමෙයි. එයා කරලා තිබ්බට ඒක මගේ වැරද්දක් නෙමෙයි. අපි ඊට පස්සේ ඉන්න ගමන් හොඳ පැත්ත හරි ගසගෙන යන කෙනාට වැරදි ඔක්කොම ඉන්නේ ඉන්නේ පුදුයි. ඉතින් ඒක ඉහා කෙලවරට ගියාට පස්සේ මේ වෙන ඕන වැරද්දකට සමාව දෙන්න පුළුවන් ගැතියාට පස්සේ නිවන් දකින්න කියන එක මහා අමාරුවක් නෙවෙයි. අපි වෙලා දෙන්නේ මේ අනුන්ගේ වැරදි තමන්ගේ වැරදි එකතු කරලා ඒව ලොකු කර කර ඒව මට උන් කර කර කතා කර කර කිසිම ගමනක්. ඒ සඳහා හොඳම වැඩි තමයි මේ choiceless awareness එක. සතිය ඉන්න වෙලාවේදී වෙත පැමිණෙන කිසිම දෙයක් අධර්මයක් නෙවෙයි. තමන් වෙත පැමිණෙන සියල්ලම පටිච්චසමුපාදයයි සමන්නත වෙනෙන සියල්ලම ඉදප්පච්චේතාවය සියල්ල ධර්මතා කවදාද පිට පුළුවන් වෙන සියල්ල බාර ගන්න. අපිට පැමිණ ඔක්කොම බුදුන් කියලා හිතාගන්න. ඒක පැමිණ සියල්ල ධර්මයේ කියලා හිතාගන්න. ඒක පැමිණ සියල්ල සංඝයා කියලා හිතාගන්න. ඒක පැමිණ සියල්ලම සීලය කියලා හිතාගන්න. පැමිණෙන දේ එහා පැත්තේ තියෙන එකක් ඉන්නඟ කියොත් හෝ පැමිණ ප්‍රතික්ෂේප කරන්නේ කියක් අපායයි. මේ දෙක දැනෙන සිදුවල් බරා බාරගත්තයි කියලා කිසිම කෙනෙක් කිසිම දවසක කිසිම කෙනෙකුට රඳාන්නෙත් නැහැ චෝදනා කරන්නේ නැහැ. අපිට වෙලා දෙන වෙත පැමිණිච්ච දේ පැත්තක දාලා අහවල් දේ ඉඳනවා පැමිණිච්ච දේ එපයි. එතෙන් තමයි අපි මේ ෆ්‍රික්ෂන් එක හදාගන්නේ, ටෙන්ෂන් එක හදාගන්නේ, ෆ්‍රස්ට්‍රේෂන් එක හදාගන්නේ. ඒක තමයි මම කියන්නේ. ඒක තමයි අපි ආඩම්බරේ කරන් තියෙන්නේ. ඉතින් මේ මන්දට අල්ලපු විතර කටියක් තියෙනවා. කතා කරනකොට ඒවම තමයි කතා කරන්නේ. ඕදල ඉවර කරන්නේ. වහන්සේකටද මේ දේශනාව කියන වහන්සේ ආනන්දමයිත්‍රී මහන්තුමාගේ දී වෙලාවේ උන්වහන්සේ වහන්සේ කිව්වා 2000 පස්සේ සාර වෙන විදසක වෙනවා මේ ලෝකෙට තුන් කොටසක් විතරයි දෙවිලා ඉන්නේ. එකක් තමයි යන්ත්‍රානුසාරයෙන් නැති ඒවා. ආධිපන්ති යන්ත්‍රයම පාවිච්චි නොකරන ඒවා ස්වාභාවික ආහාර වර්ධනය ඒගොල්ලයි අසාධාරණ වෙන තැන කට වර්ධනය ඉන්නේ ඒගොල්ලෝ විතරයි කියනවා. මේක තියෙනවා. ඒක වාක්‍යයේ විදාවෙනකොට වෙනවයි කියලා අපිට මතක නැහැ අපි 2012 බෑන්නද 2012 පස්සේ ආවේ ඒ කොයි එක වුණත් ඒක කොයි කාටවත් වළංගු දෙයක් අපි ඉන්ඩිපෙන්ඩන්ට් වෙන්න නම් යන්ත්‍ර තියෙනවා යන්ත්‍ර පාවිච්චි කරන එකට දාශයක විදිහට වැඩාට ගන්න යන්ත්‍ර නැති වෙනකොට කිසිම ප්‍රශ්නයක් නැතුව ඉම්ප්‍රොයිසේෂන් දැනගන්න ඕනේ. ඊගාට කරන්ට් ඔන් දෙය දැක්කත් ඒක ගියා. ඒ නිසා අර යන්ත්‍ර එනකම් බලා ඉන්නවනම් මේ වැඩකාරය එනකම් බලා ඉන්නවනම් අපිට තාක්ෂණිකව ගමනක් යනවා. වැඩකාරය එනකොට වැඩකාරයෙක් විදිහට වැඩ ගන්න. වැඩකාරය නැති වෙනකොට Taman වැඩි Taman කරගන්න. ඒ නිසා වැඩකාරය ස්වාමී වෙනවා අපි වැඩකාරයෙක්. වැඩකාරය එනකම් බලා ඉන්නකම් ඒක වැඩකාරයට වැඩකාරයක් නිසා. වැඩ ගන්න ඕන බෑන බලන්න මම කරා. යන්ත්‍ර පුළුවන් තරම් පාවිච්චි කරන යන්ත්‍ර නැහැ නේ කියන්නේ. ඒගොල්ලම බේස් නැතුව ආහාරය පදම් කරගන්න දන්නවා නම් සියලු බේස් වලට. ඉතින් ඉංග්‍රීසියෙන් කියන්නේ have an apple a day to keep the doctor away. දැන් ડોක්ටර්ලා වැඩි වෙලා තියෙන්නේ අපි ඕන වැඩේ කරන්නේ කියලා. අපි හැම වෙලාවෙම ඉලක්කමක් එක්කම කව පොලිමේ ගිහිල්ලා ස්පෙෂලිස්ට් හම්බෙන්න බලන්න ඉන්නවා. එයා දැනේ මං ගැන කියලා. මේ මනුස්සයා මේ මනුස්සයා ගැනවත් දන්නේ නැහැ. <laughs> ඕන ස්පෙෂලිස්ට් කෙනෙක් ආන්න උදේ ඉඳලා හැන්දෑවකම ඉෂිකක්කම ඉන්නේ. අපි කියන නිසා එයාට මේ මැෂින් එක බලලා ආව අරම දැමඩ පස්සේ හරියයි කියන්නේ. ඒගොල්ලෝ තමයි මේ අනුන්ගේ සාධාරණ අසාධාරණ විශ්වම් කරන ඉෂ්ට කරන්නේ යන්නේ අපේ මොළේ ඇතුලේ තියෙන අසාධාරණ අපි දන්නේ නැති නිසානේ. ඇතුලේ මේක මල යුද්ධයක් නෙවෙයි මල කුණු ගොඩක් නෙවෙයි මේ කක්ක ගොඩක් නෙවෙයි මේක කියන්නේ ඒ කියන්නේ යට යට අසාධාරණ මේ යට අසාධාරණ කියලා ඒ වල පෙට්‍රල් උච්චාරණ ගුණාන්න ප්‍රතිබන්ධම දෙවැත්තෙන් පත්තු කරනවා. ඉතින් වෙන්න තියෙන දේවල් ලෝකෙ හිට වෙනවා. අපි කොච්චර දකනවත් ඕක මොනම විදිහින් හදන්නත් ඒක. ඒ නිසා ඒක කවුරුහරි ඇවිල්ලා ඉන්න ආන්නේ දෙයක් කරලා කියනවා කියලා බුදුහාම කරලා දෙන්න. ඒක ඇයි කිසි ප්‍රශ්නයක් නැත්තේ. නමුත් මේක වෙනස් කරන්න පුළුවන් කියලා හිතනවා නම් කියන්න මුතුවර මතක කියන්නේ ඕකට තමයි ආත්මවාදී කියන්නේ. බුදුහාම කියන්නේ අන් නන් ගවර්නබල්. වෙන්න තියෙන දේ වෙනවා. ඒ නිසා උඹ මේ ප්‍රමාණ ගන්න කටයුතු කරනවා. ඒ නිසා ඒක පුරුදු කරනවා නම් අපි මේ දෙයක් තියා බලලා කරබනිනවා බිනිදි අධියට වෙන ගායන කතාව නෙමෙයි. ඒක නැහැගේ ප්‍රමාණයක් වෙනවා කාගේ දෙහිමක් කරනවා අපි ඒක කරනවා. හැබැයි ඒක කළ යුතුයි කියලා කියනවා නම් මේ ඊට පස්සේ බර්තන් රටව තමයි කිව්වේ. එයා කිව්වා මේ අනුන්ගේ දුක ගැන මේ තරවන මිනිස්සුන්ට කියන තියෙන එක වෙස්ට් ඉන්ටරස්ට්. ඒක තමයි කියව මානවය මානවයට කරන්නේ කැතම තුප්පන්න පහරම. අනුන්ගේ දුක තමන්ගේ දේශපාලන වාසිය වැඩි කරගන්න හේතු කරගන්න. මගේ මාන්නය වැඩි කරගන්න හේතු කරගන්න. සන්නා වැඩි කරගන්න හේතු කරගන්න. මමායනි වැඩි කරගන්න හේතු කරගන්න. එක අනුකම්පාසහගත වැඩක් කියන්න අපිට මමායනි වැඩි කරන්නේ නැතුව කරන්න පුළුවන්. නෑ. එකම අනුකම්පාවට නිවන් දකින්න කරන්නේ. තමන් නිවන් දකින්න. අභියෝ දරුවෝ යන්න ඇයදය කියන જાතිය කියලා ආගම කියන ඔක්කොම කරන්න ගන්න එස්කේ විසම එකක්. ඒක දුක වැඩි කරලා පෙන්නලා අනේ මම නැත්තනේ ඔක කරගන්න බැරි විදිය self appoint කරගෙන ඉස්ත දිනසක් කරගෙන ඉතින් අයියෝ ඉඳලා. ඉතින් ඒකවල මෙන්න මහා කරුණාවන්ත වචනයක් වගේ මා. මේකේ බුදු දනන් විශේෂයෙන් පරානන්දයිතා පරිගණක විතර දෙනකොට මේක මේ අසාධාරණ මේ කාලේ නාස්ති කිරීමක් මේ ගන්න ගැනීමක් කියලා හිතනවා. බර්ටන් රසල් දන්නවා මේ ලං මේ රට ගැන මොකක්ද කියන එක. ඒ වගේ කියනවා මේ මිනිස්සු මේ මේ දිනාට අදාහරණ නැති කට්ටිය ලේච්චයි කියලා. ඒගොල්ලෝ මේ දීයගේ විතර ගන්න. කරාන දින පාහර වැටිලා දේරම කරා. ඒකද කියවා මේ මේ ලේච්චෝ ශිෂ්ටාචාර කරන්නයි අපි මේ කරන හැටි. එච්චර මිනිහ මරණය පොඩක්. ඒක මේකට වෙස්ට් ඉන්ට්‍රස් කියලා කියන්නේ මේ වගේ මානව මානවයට විරුද්ධව තත්ත්ව කාකොට ගන්නවා බඩගින්න. මේක බඩගින්නට වෙවි කරන්නේ මනසේ තියෙන පර්වර්ෂන් එක. ඒ නිසා අපි නගත් එක තියෙනවා. ඒක රවුලරි පිළිවන් දෙයක් දැකලා අපිට ඉවසාවක දරා ගන්න බැරි තත්ත්වයක් එනවනම් ඉතින් හොඳට කල්පනා කරලා බලන්න ඕනේ අපි අපේ හිත මේ සිද්ධිය ළඟදීම කරගෙන සම්මාන කිසි කරගන්න. මුලින්මම අයියම මාරේ මොකද මේ අපි මේ පින් කරන්නේ ඉස්සර වෙලා තියෙන රබ්බපාව කතා කරන්නේ නෙවෙයි අපිට ඉස්සර වෙලා තියෙන්නේ. අපිට කරන්නේ කොයි දේ කරන්න ගියත් මේ හරහා අකුසල කර්ම නොවීමද මේ හරහා සකතිරුකමක් වෙන්නට පින්කම් කරන්නේ කියලා බොහොම කන්න කරන්නේ. කපාල කල්ලාතුම හිත හදලා තියෙනවා. කෙනෙකුට පින් කරන්න හදනවයි කියලා කියන්නේ පවුණු කිරීමේ අවස්ථාව පැත්තකට දෙන්න. ඒක භාවනා කරන අයට මේව කියත හැකියි. ඒක ඇත්තට කිව්වොත් කිව්වොත් එන්නේ. මේක හරිය කැමති නෙවෙයි. අතෝලික පල්ලියක හරි ගමන්නේ පන්සලක නොවන තැනක භාවනා කරා. ඒක කියනකොට මයි ළඟ ඒ වොලියුම් කන්ට්‍රෝල් එකයි ඉව නැහැ මයි ළඟ. ඒ කියාගෙන යනවා කියන්නේ කියන්නේ ගියාම බලනකොට නොකියපු තැන් වල කියලා කියනවා. ඉතින් අසාධාරණයි කියලා මම හිතන්නේ. නමුත් නොකිය ඉන්නවා හොඳයි කියලා. මේ වගේ තැන් වල කිව්වට අපිට ප්‍රශ්න නැහැ. අපි මේ ඉන්නේ මධ්‍යස්ථ ධනද. ඒක අපිට කතා කරන්න පුළුවන්. අවුරුද්දේ සිදුවන මේ මේ නගිනලාගේ ඒක ඉඳලා කරපුවා වෙන කියන්නේ නමුත් ඒකෙන් කියනවා නේද සක්කාය දිට්ඨිය තේරෙච්චන එයාට කුසල් කරන තරම් මේ පිළිකන් එයාට පෞත්‍ත්‍යනවා ඒ පෞත්‍ත්‍යයට යනවා මේක ඇත්තද බොරුද මේ හිතනවා හෝ හිතෙනවා පව් හෝ පින කොහොමද කර්ම කියන වචනේ ගත්තොත් කුසල කර්ම අකුසල කර්ම දෙක කුසල අකුසල දෙක ඇඩ්ජෙක්ටිව්ස් දෙකක් විතරයි කර්ම විතරයි බලපාන කර්ම කියලා කියන්නේ අපි කොමිට් වෙච්ච ප්‍රමාණය. අපි ජීවිතේ හිතා බලා කර දේවල් වල කර්ම කියනවා. නමුත් හොඳට මතක තියාගන්න අසම්පජාන වූ අවිඥානික වූ අස චේතනික වූ ගොඩාක් වැඩ වෙනවා අපිට. මේ අපි මේ කතා කරන්නේ කර්ම කියලා කියන්නේ හිතාමතා කරන දේවල්. අපි කොමිට් කියන්නේ අපි වග වෙන්න ඕනේ කර්මයට අහු වෙන්නේ අපි හිතාමතා කර දේ පමණයි. නොහිතා අපෙන් සිද්ධ වෙන කිසිම දෙකින් කර්මක් නැහැ පෙරාකට යමකුත් නැහැ ඒක සාධාරණ සාධන මොනවාද අපිට බැරි එකක් නෑ අපි කොමිට් වෙන්නේ මේ නිසා ෂෝපන්හවර් කිව්වා each will is evil කියලා විහිතලා කරන මොන දේ තකුසක් හිතලා බලලා කෙරුවා නම් මනාවෙන් කෙරුවා නම් අදිස්ථාන කරලා කෙරුවා නම් සුද්ධ අකුසල දෙන්නේ විපස්සනා කරන්නේ කතා කරන්නේ ඒ නිසා අපි මේ භාවනා කරන කරන්නේ වාඩි වෙලා කයින් හිත වචනින් හිතින අකුණව කරුණු නොවීමට අදිස්ථාන කරනවා. කීට කියන්නේ ඒකනේ. ඉඳගෙන පැයක් ඉන්නකොට අපි වචනෙන් කයෙන් මොකක්වත් කරන්නේ නැහැ. ඔච්චර ලොකුම කුසලයි. මේ මුළු ජීවිතේම කරපු කුසලයි තමයි කතා නොබලද. ක්‍රියා නොබලද. ඉතින් ඉතින් ඊළඟට අපි මේ ඔක්කොම හිර කළ තියානින්ද කතා කරන්නේ නැතුව ක්‍රියා කරන්නේ නැතුව අවිඥානිකව සිදුවෙන අසම්පජානව සිද්ධ වෙන අනිච්ඡානික ප්‍රේෂින්ගේ සිදුවෙන හුස්ම තියා ගන්න හිතලා කරන්න යන්න එපා. හිතලා කරන්න යන්න එපා කියන්නේ ඕකටම. හුස්ම ගන්න එකවත් හිතලා කරන්න පුළුවන් නොහිතා කරන්න පුළුවන් එකම ක්‍රියාව අපේ ජීවිතයේ තියෙන අවිඥානික සංඥානක දෙක. ඒකෙදි සර්වඥාන්සේ තෝරලා කියන ඔබට කාටවනවා නම් ආවේග දැනගන්න හිතලා කරා. අද ඒකට නෙවෙයි වාදී. අපි නොහිතා කරන හුස්මේ මහානියෙන් කායික වාචික ක්‍රියා පොඩ්ඩක් දැක්කට. ඒකල්ල මේ හුස්ම දිහාම බලනකොට මම මේ වෙන්න කියනවා නෙවෙයි. සමහරට ඒකත් සම්පූර්ණයෙන්ම දෙවිලා යන තැනට ගියාට පස්සේ දැන් මානසික සෑමනාවක් කරනවා. ඕක තමයි නිවන කියන්නේ. අපි ඉඳලා ගන්න කායික ක්‍රියා, වාචික ක්‍රියා, මානසික ක්‍රියාවලින් පොඩ්ඩක් පිටු දකින්න එක විතරයි සම්පූර්ණව කතා කරන්න කියලා කියන්නේ. ඒක උදාහරණ සාමාන්‍ය කාණිවලක් ඉන්න වෙලාවක් ගන්න එහෙම නැත්නම් අපි මේ මොනවා හරි භෝජන සංග්‍රහයක ඉන්න වෙලාව ගන්න. අපි ඇහත් පිනවනවා, කනක් පිනවනවා, නාසයක් පිනවනවා, දිවක් පිනවනවා, කටක් පිනවනවා, ඔක්කොම පිනවනවා. එතකොට කොච්චරක් හිතලා කරනවද, කොච්චරක් කෙරෙනවද කියන එක කවුද බුක් කීපින් කරන්නේ? ඊට පස්සේ ඒ වගේ ජීවිතයක් ගත කරනකොට ජීවිතේ කොච්චරද? ඒකේ කවුන්ට් බැලන්ස් එක කොයි පැත්තේද තියෙන්නේ? ඉතින් පාට් සංගාලමේ ට්‍රෙන්ඩ් එක පන්නලා අන්තිම කැපුම් කඩ කොයි වගේ එකක් වෙයිද කියලා කොහොමද අපිට පෙන්වන්න පුළුවන්. ඒක ඩිසයිඩ් කරනවා ඒක කවුරක්වත් කරන්න යන්නේ පරිසම්පාද යනවා අන්තිම කොනේ කෙන්ඩික් කැපිට් තමයි කියන්නේ මේ හරස්කඩේ හැටියට ඊගාට ඒ නිසා අපිට හරියමාරු ලීනියර් ප්‍රශ්න දිහා බලන්න මොකද අවිඥානික අවිඥානික දෙකක් තියෙනවා කුසල අකුසල දෙකක් තියෙනවා ඒ වෙලාවේ උදේ තීන්දුව කරන්න පුළුවන් සත්‍යයක් තියෙනවා දැද්ද කියලා එකක් තියෙනවා ඒක ඒක ඔක්කොම දිහා බලනකොට මේක සංනිකර අන්තරාලයට යamak තියෙනවා මේ සතිය උත්සක් වෙන්නේ නැහැ කියන එක නෙවෙයි සතියින් ඉන්නකොට තේරෙනවා අපි කොච්චර වන්නරබල්ද කියලා. මොන දෙයකටත් අහු වෙන්නේ නැහැ. ඊට පස්සේ උත්සාහ ගන්නවා වෙන දෙයකට වෙන්න අරලා. මේක කියන නොහැලි උපේක්ෂාවෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් පුරුදු කරලා වෙන දෙයක ඉච්ච දෙයක එන්න දෙයද කියලා. බලන්න ඉන්න පුළුවන් කියලා අසාධාරණයක් කරන ඒත් දඟලන තියෙනවා. ජයක් හම්බ වෙනවා ඒත් කරවන්නේ. හරාජයක් හම්බුනේ ඒත් කරවන්නේ ඉන්නේ ගියාට පස්සේ තේරෙනවා ඒක මමෙක් නෑනේ මම ඕන ගමක් නෑනේ මම ඉන්නවනම් මම මේකට නඩු දාන්න එපා මානවයිකවස්ස සඳහන් කරන්නේ බාරටයි මේකයි කියලා දඟලනකොට මේ ඒකට දඟලන මනුස්සයාට ඒකට හිත හදාගත්ත මනුස්සයාට භාවනාව කියලා කියන්නේ නිහිස්ති නාස්තික දෙයක් ඒක හරි නමුත් අපි වරුදු කරලා තියෙන එක නෙමෙයි අපේ අධ්‍යාපනය අපිට කියලා තියෙන එක නෙමෙයි අපේ අම්මලා තාත්තලා කියලා තියෙන එක නෙමෙයි අපිට ගුරුවරු කිව්වෙත් ඒක නෙමෙයි කොහොමද දිනපන් කියලා මොකද දිනගන්නේ කෙලස් කඩක් දිනගන්නවා මාන බලවේගයක් දිනගන්නවා ඉතින් ඒකත් අපේ අම්මලා තාත්තලා කැමතියි අපේ දුරට කැමතියි දෙන්නේ සක්කර්ම වෙන්නේ වෙන මේක කියලා ඒගොල්ලෝ දන්නේ එච්චරයි සරුවචනාංශේ අමාමෑණී බුදු කියන්නා කිව්වා ඔක දිහා පොඩ්ඩක් බලන්න හිතපන් ජයගත්තත් පරාජය කරනවා පරාජය. ඔන්නෝක දැනගෙන හිටියොත් මේ යන්නේ අන්ධකාරයකට කියලා නොදන්න දැනගන්න කියලා ලයිට් දාපු දැක්ක දැනකට කියලා. ඔබ සතියේ මේ හයි හත්තේ තියෙන අය වල්ල පොඩ්ඩක් හිටපාන. ඔය ලෙඩ වෙලා වයසට ගිහිල්ලා මරණ මොහොතේදී මොන දෙයකටද ඔබ තල්ලු කරන තල්ලු කරන යන්නේ. ඒකට කොහොමද කොහොම නැටුම් කෙලි කවට කිනා දා. උළුමල බෙන්කෙන් එකේ වේඳ තියෙන උගන් තරම් ඉන්ද්‍රිය ශක්තියක බලනකොට මෙයාට නිසින්ින් යන්න දුන්නොත් අත්විඳින්නේම මී හරකා වතුරටම තමයි. ඉතින් ඒක වෙන කෙනෙක් බල්ලා කිව්වොත් එහෙම අපිට වල ඉල්ලෙච්චවන්නේ. අපිට අවනම්බුවක් වෙනවා ඒ නිසා බුදුහාමෝ ඔක්කොම කන්නාඩි අතර දෙන්න ඔබ බලන්න. මේක ඒක බලන්න පෙළඹෙන මිනිහටත් පඳින්න වගේ. ඒ වගේ පරිශයනට පෙළඹෙන මිනිහටත් පඳින්න වටිනවා. මොකද ඒක ගෝන් අගේන්ස්ට් ක්‍රේ. ඉතින් සතියේ ආවල් දෙවියන් සතියෙන් කෙරුවයි කියලා කිව්වනම් එහෙම ලකුණු කපාගෙන යනවා. අපි සතියෙන් උත්සාහ කරන්නේ සියල්ලම පුළුවන් ප්‍රමාණයට වෙන්න ඇරලා වෙන ඔක්කොම බාර ගන්න පුළුවන් ගැතිය මනස මනස දිනවා අපි දැනටුවට නැති වුණාට අහන්නේ ඒක සමාදන් වෙලා දේශ වෙත පැමිණි දුක වෙත බලාගෙන සිටීමේ හැකියාව තමයි ඒක අපි කොමිට් කියන්නේ අපි අපි ඒ දේ දිගින් දෙයට ඇඟිලි ගහලා කරන්ට් එක වට ගන්නවා. ඒ යන්නේකට යන්න ඇරලා බලාගෙන එක තමයි. ඉතින් ඒක උගෝදෙනකොට ඒ කියන්නේ හරි පැටි. හරි ජීව නිකම් මේ කරා දෙන වැඩක්. එහෙම නැත්නම් මේ අපිට ඕන වෙලාවක කරගන්න පුළුවන්. කරලා බලන්න අපි පුරුදු කරලා තියෙන පුරුද්ද හැටියට ඕනම දෙයක් අරගෙන ඒකට අඩු ගනිලා ප්‍රස්තාරලා ප්‍රකාශන කරලා මත අරගෙන පක්ෂග්‍රාහී වෙලා කුරුදෝ යන කුණු කන්දරකින් පුදුමාකාර කුණු ගොඩක් පුදුමාකාර අකුසල කර්ම රාශියක් අනුගාන කියන ටෙන්ෂන් එකක් අනුගාන කියන ෆ්‍රස්ට්‍රේෂන් එකක් දාගන්න එක තමයි අපි කරන්නේ. ඒ නිසා මරණ මොහොත ගැන කතා කරන්න ඕන මේ ජීවත් වෙන මොහොත කතා කරනකොට අපිට තේරෙනවා අපිට මේ වෙලේ දුවලා දිනන්න බෑ ඔලිම්පික් ගහන්න බෑ. ඉතල වෙලේ දුවලා දිස්ත්‍රික් මට්ටමේ දෙනවා ජාතික මට්ටමේ දින්නට පස්සේ තමයි අපි ගන්න ඔලිම්පික් ගහන වෙලා යන කොට කතා කරන්නේ. අපිට මේ වෙලේ අද්දුවා ගන්න බැරුව මරණ මොහොතේදී කතා කරන්න ආවම ඒක ඔලිම්පික් ගහනවා වගේ. not the translation exactly what is the karma. Karma is action. What Given the action you are doing. Intentional action, I would say, is specific. So does that transfer into a form of energy or something when you die? Every action has a reaction, even according to Newton. What is happening is not action. It's, it's happening. You have to understand happening and action. Seeing and looking, listening and hearing. So listening is the karma. Hearing is action. Uh, sorry, um, happening. Looking, karma. Seeing, action. So everything has active and passive voice. So this is the most difficult part in the crime, And this is the most difficult part in our behavior also. So all our discipline and everything related to the what you do. Not what is happening to you. That is beyond control. And it is not making any frustration, no kilesas, no defilement. Only thing is that whenever you commit yourself, that is the point to start a new turmoil, new whirlpool. You answer that. ස්වාමීන් වහන්සේ අදහසක් හිතට එනකොට එතකොට අල්ලන්න කොහොමද දැන් දැන් භාවනා කරගෙන ඉන්නකොට අදහසක් පිටට එනවනේ ඒකත් පවිත්‍ර විලාසන ඒක නිකන් කැපලා දුරට යන්න දෙන්නේ නැතුව මුලින්ම අල්ලගන්න හදනවා ඒක අල්ලන්න ඕනේ සමහරවිට මට එනවා ඔය තුඟක් කරලා මට එන්නේ ඒවසෙම තරහවට හැදෙන එක ඒක ඒක ඒකක් කිසිම තමන් කියලා බාරගත්තද ප්‍රශ්නේ ඒක වෙනවා මගේ ඇති සතුට ස්වාමීන් වහන්සේ එතකොට කර්මයක් කියන්නේ එතකොට මගේ හිතේ දැන් තරහක් ඇවිදිනවා. වෙන තියෙන කල තරහ ගත්තොත් කර්ම. තරහට තරහ වුණොත් තමයි කර්ම. තරහ ස්වභාවයෙන් පස්සනේ. ඒකයි අර ටූර්මන්ගේ පොතේ කියලා තියෙනවා me I never be angry with anger. ඒක අමාරු. ඒක වෙනවා අනිත් උත්තර නැහැ. ඉතින් හරිය ලේසි තරහට තරහ වෙන එක. එතන විශාල සංසාරයක් වාසනාවට ආවා. ඒකට මම හරි සමනසේ ආස්වාස් ප්‍රස්වාසයේ බලනකොට මුල මැද අග බලලා ඒකේ පුරුදු කරලා පුළුවන් වේද ස්වාමීන් වහන්සේ බලන්න. මොනක්ද තරහත් එක්ක යාළුවෙක් ඉඳලා තමයි වැඩේ. තරහට කියන්නේ ගෙට එන්නේ කියලා ඒක පොතක් වාඩි වෙනවා. බක්මදාම්ගේ උදාහරණයක් තියෙනවා. ඒ කෙනෙක් කියලා කියනවා සිවිල් යුද්ධයකට එළියට. මේ වෙලාවේදී මේ යකෙක් ඇවිල්ලා ඇවිල්ලි වෙලා දොස්තර පායට කතා කරගෙන හරිට යවෝ දොර කියලා. ඒකට මාරින්න බෑ කොහොම වෙලා දොස්තර පායට පල්ලිය දානකොට අර යකා එන විශාල සයිස් එකට ආලු අර දොස්තර පායලගේ තරහල යාට ආහාර වෙන්නේ. ඒතර දාලා ගියාලේ ඇතුළ. අර විජාන දොස්තර පායලා කිව්වොත් බලවත් මිනිස්සෙක් ඇවිල්ලා ඇතුළට ගියා ඇතුළේ කට්ටිය වහාම මේ කප්ප කියන්නේ ඇලර්ට් වෙන්නේ. එනේන රොඩපාරේ ඇතුලේ ඉන්න කෙනා මෙයාට හඬු කරනවා හඬු කරන්න කරන්න මේ යකා විශාල වෙනවා මෙන්න බලවත් මොකද එයා ආහාරය ගන්න ද්වේෂය එසේ රජුණගේ මේ රාජසභාවට යන තැන ඉති විශාල සෙනඟක් දාලා ඒගොල්ලෝ ඉන්න ද්වේෂයෙන් ඉන්නකොට අර වන්සේ ඔක්කොම කාලා ඒක ෆුක් කාලා අයින් කරගෙන ගිහලා රාජසභාව වාඩි වෙච්චාම මොනවා කරන්නද මුළු රාජසභාවේ සයිස් එකට ඉන්නවලු පුතුව සිංහාසනේ තුතුරුලා කියලා මේ මොනවාක්වත් කරන්න දෙයක් නැහැ. රාජ්‍ය කරනකොට සංඝයා කමරන වැඩි කියලා වෙලා රජුගන්ගේ ආදේ නැහැ. මේ බලවත් යකි කැවිලා රජේ නැහැ. රජු කොට බානක් දැනගත්තලු මෙයාට වෛර කරන්න කරන්න රස බලවත්. කටිකොල යන්නේ බයි කියලා රජුනට දැනගෙන දැන් පොඩක් අත්තකට එන්නේ කියලා ගිහිල්ලා අම්මෝ දැකපු කල මං කොච්චර කල් හිටියද එනකම් බලන්නේ අන්තම් අපි මිනිසුන්ට තේරෙන්නේ නැහැ නේද වැඩකට කාමව සලකන හැටි කියලා. අනේ එන්න තේ එකක් බොන්න කියලා අර එන්න එන්න එන්න ඊට පස්සේ ඊට වෙලා ඉතින් මම තමයි ඔෆිස් කෙනෙකුට කියන්නේ මම ඔක්කොම ඇටෙන්ඩ් කරනවා කියන එක අන්තිමට මේ ඉතින් ආඩේ බලු කුක් මේ බලු මැච් එක විතර වගේ පුංචි උනා. ඒක මම දැනගෙන දැනගෙන ගියා. තරහත් එක තරහ වෙන්නේ කිසි ආට ගන්න නැහැ. මේ නම් දෙයකටම තරහින් ගන්න බලනකොට හරි කොයි ලොකුදයටම ගයිල විනාශ කරලා උත්තර බලන්න මගේ නෙවෙයි වගේ තරහ දිහා බලන්නේ ගියාම උලම් බලනවා අපිට ලැජ්ජාට එක මෙතෙක් දෙකයි දාන්න අපි දන්නේ තරහත් එක තරහ වෙන කියලා දීගානන් ගවන්නහි වේරේන වේරාණි සම්මන් සීත පුජාන අවේරේනිත සම්මන් සීත ධම්මෝ තරං ඕක උඩ පුදු ආන්දරා කියලා නෑ නැසෝ විනාශ මට තරහ එන්නේ කියන්නේ කරපු වැරදකට නෙමෙයි නිකන් හිතට වෙන හිතිවිල්ලට තරහ ඒක තරහ ඒකට තරහ වෙන්න බෑ ඒක ගියාට පස්සේ තමයි තේරෙන්නේ ඒකමන ගියාට පස්සේ තේරුම් ගන්න ඕන්න මගේ ප්‍රමාණයට මම තරහ වුණා දැන් මොන මම අනාගත්තා අනේ දැසේ ගියාට පස්සේ මම කතර ගන්නවා මෙච්චරක් මඩ බඩේ මෙච්චරක් කාලා තියෙනවා අද මෙච්චරක් කාලා තියෙනවා කියලා රහතල් ගන්න දැනගන්න එක විතරයි කරන්නේ පහුවෙන බලන්න කන ගන්න රහතල් ගන්න ආදී දැන් තරහා යනක අන්තිම ජොලි වැඩි. තරහට එක තරහ වෙන එක විතර අමනෝසකම, අමනකම, තකටිවකම, අකරුණාවන්තකම කරන්නේ. මේ මුළු මුළු මේ හිතා ගන්න අද තියෙන යංගින් විද්‍යා ඥානය සියල්ලම තරහින් ආපු එක. අලුත් පරිශීලනයක් කියලා කියන්නේ වර්තමාන මොහොතේ තියෙන තරහ. වර්තමාන මොහොත හොඳට දිහාන අපි පරිශීලන කරන්නේ. යම් කිසි කෙනෙක් වර්තමාන මොහොතේ full content සතුට නම් ਉਹ පරිශීලන කරනවා. ඒක අද කරලා තියෙන පරිශ්‍රම ඔක්කොම මිච්ඡා දිට්ඨිය මත ඉඳලා තියෙන මිච්ඡා සංකල්ප මත ඉඳලා තියෙන නිසා කවදාකවත් හොදක් නැහැ. බුදු දන්සකාගේ පරිශ්‍රම වැඩි උදාහරණ වෙනස්. ඒ නිසා අද තියෙන දැනුම වැඩි වෙන්න නම් ලොකු තරහක් කියන්නේ කියලා. ද්වේෂයෙන් මිනිහ විතරයි මේ මේ මේ ශාස්ත්‍රය අල්ලන්නේ. දැන් වෛරයක් වෙනුනේ විතරයි අධ්‍යාපනයේ ඉස්සරහට යන්න පුළුවන්. ඒක යන්නේ. ඒ නිසා අධ්‍යාපනයේ ඉස්සරහට ගිය ඔක්කොම තත්ත්ව ද්වේෂකාරී. ඒකට කවුරු මොනවද කියන්නේ කිව්වා සත්‍ය ඉච්චා. එහෙනම් අපි හිතා ගන්න අපි උගත් කියලා කිව්වනම් අපි මේ ෂෙයාර් එක තියෙනවා. අපි ළඟ සෑහෙන්න පුළුවන් තවුරට තලාගෙන මබාගෙන ඉදිරියට යන්න අපි තුන කාලේ දීෂන් කියනවා අපි කියන එක හරි බැලරි කියලා කරන කොච්චර කෙරුවක්වත් ද්වේෂය තරම තමයි ලෝකායත දැනුම කියලා කියන්නේ ද්වේෂය තරම. සුද්ධ ද්වේෂයෙන් තමයි මේ අධ්‍යාපන ක්‍රමයේ ඉතින් කම්පිටිටිව් කියලා කියන්නේ නෑ. තරඟ විභාග කියලා කියන්නේ නෑ. අද පොඩි පහේ පන්තියේ ශිෂ්‍යත් ඉන්න ළමයින්ට අද වෙලා තියෙන දෙයක් කියලා බලනකොට ලංකාවේ මේ දීමාපිය දාන පුස්තක දිහා බලනකොට උන් මර්ෂනරිස්. දීමාපිය දාඩෝ ශිෂ්‍යත් පාඩු පන්තිවල ගිහලා ටියුෂන් පන්තිවල ගියාම උදේ පාන්දරම යනකොට ඉස්සරහ පෙළලා. ඒ නිසා තාත්තා යම්මයි කවුරු ඉතරම් දවසට ඇවිල්ලා බුදියන් ඉන්නවලු අර සීට් එකේ. වෙනදී මම මේ කියන්නේ. එක නිවල ළමයාට පස්සේ දීලා යනවලු ඉස්සරහ සීට් එක ගන්න. මේ ටියුෂන් ක්ලාස් එක. ඉතින් ඌ ඉගෙනගෙන මොකටද කොතේනද යන්නේ බලන්න. ඉතින් ඒ නිසා අපි මේ ද්වේෂය නැතුව ජීවත් වෙන රටකනේ මේ ඔක්කොම ශිල්ප මේ කියන දැනුම සසනංගල කියන්නේ ද්වේෂය. ඉතින් සර්වඥාන්සේ දේශනා කරපු දෙයකට අපි දැනෙනවා මන ශිල්ප කියලා කියන අනව දේශයේ මේක තියෙන විශාල වෙනස් තමයි. සර්වඥාන්සේ කවදාකවත් මේ ලැබිච්ච දෙයට ද්වේෂ කරලා ඉස්සරහට ගිය එකක් නෙවෙයි. නාසත් තිබුණේ මේ වර්තමාන මොහොතේ මේකට වඩා සතුටින් පිරිච්ච ගැටි සම්පත්‍ති කරගැටි ගතකරන කලාව විතර උනාසි කියලා දෙනවා. ඒ හැදෝ උද්දෝත්පාද කාලේ සුන්දරයි. මනස සාධු භාවය සුන්දරයි. චන සම්පත්‍ය සුන්දරයි. ඔක්කොම ලැබිච්ච දෙයක්. ඒ ගැන අමතක කරන්න එපා. ඒක උඹලගේ ප්‍රමාණ. අප්‍රමාද වෙනවා කියලා කියන්නේ අපි අල්ලපටව බව. අපි ශාක්‍ය සිංහ කුලයේ බව. මතක් කරලා දෙන විස්තර දුන්නා. දැන් දෙලිම වැඩි තමයි ද්වේෂයට ද්වේෂ කරන්න බෑ. මෙන්න ද්වේෂයෙන් එන්න ඕන වැඩි අර අර ඉතින් වල වගේ ද්වේෂය ඉන්න තුරු පරිශීලනය කරන්නේ. ද්වේෂය තමයි පෙර ද්වේෂය නිතර නොමිලේ හම්බෙන්නේ. එනකොට ඒ තරහ කරන ඊයේ තරහ ගියා. දැනුත් තරහ ගියේ. මේ කන්න යනවා. ඊයාලේ තරහ ගුවම පොඩ්ඩක් කිච්චි කරගෙන නම් විනාන. ඒකෝ තේරෙයි අනේ මේ අමනකමක් ඇති කරන්න මුචතර අමාරුයි. ඒ තරම් ඒක ඇත්තයියක් තියෙනවා. ද්වේෂය එනකොට ද්වේෂ කරන එක රිමෝට් කන්ට්‍රෝල් එකකින් වගේ වෙනවා. කවදාද ද්වේෂය එනකොට ඉනාවෙන්න පටන් ගන්නතර පස්සේ දේවල් කරන්නේ. මහා ලොකු දේවල් වල ඇවිල්ලා ගියාම පොඩි පොඩි දේවල් වෙනකොට අමනාපකම, නුරුස්නා ගතිය ඒ වගේ වෙනකොට ඒකට ඉන්න ආරෙන්න පුළුවන්. ඒක පුංචි කරලා සලකන්නේ. එහෙනම් ඒ ඒක මේ මට දැන් ආහාර වෙන්නේ. සත්‍ය වදන් ආහාර වෙන්නේ කියන නිසා මේ ද්වේෂයට ඒ වගේ බලන්න පුරුදු වුණාට පස්සේ ජීවිතය කියලා කියන්නේ කමනිෂෝ එකක්. විසුළු දර්ශනයක් මේ ලෝකේ කියන්නේ. I'm just trying to connect a few things. පෙර කර්ම වන්දන අපිට තරහවදී ඒ කියන්නේ එකකට අපි ඇට්‍රිබියුට් කරනකොට එකකට කියන්න බෑ. කම්මජ, චිත්තජ, ඉතුජ, ආහාර විදියට මූලික කර්ම හතරක් වෙන ඕනම දෙයක්. ඇත්තට හතරට වැඩි ඇත්තටම කියනවා. ඉතින් අපේ අධ්‍යාපන ක්‍රමේ ලිනියර් සිස්ටම් එකක් තියෙන එකට එකක් ඇට්‍රිබියුට් කරන්න වුරුදු කළා තියෙනවා. ඒක අපේ ළඟ තියෙන අන්තිම මේ දුර්ලභම. කවදාකවත් එකක් නිසා එකක් වෙන්නේ. හේතු ගොඩාක් නිසා හේතු රාශියක් පහළ වෙනවා. අත අපේ හේතර කොම්ප්ලීට් කරන්න බෑ මේ මැට්‍රික්ස් එක. ඒ නිසා අපි වන් ලීනියර් ලිපික කරන දිසි මේකට මේකට කනෙක්ට් කරන්න හදනවා. ඒක නිකන් ළමා වැඩක්, මොන්ඩිසෝරි වැඩක්. ඒ පටන් ගන්න වෙන ක්‍රමයක් නෑ. ඒක බුදුහාමුදුරුවෝ අවිද්‍යාවච්ච සංකාර, සංකාරවච්ච විඥාන කියලා ලීනියර් මෙතනදී e දීලා තියෙනවා. that is just a start. ඊට පස්සේ ඒකේ ඉන්ටර්කනෙක්ෂන්ස් බලලා 3 dimensional matrix එකනකොට very difficult එක දාන්න බෑ වචන. ගොඩාක් ඒ කියන්නේ දැකලා 3D එක දැකලා විශ්ව කරන්න පුළුවන්. එක ස්ටෑන්ඩ් එකක් හදන කිව්වොත් ওই කතාව පොත් කියන්නේ. නොකදාකත් ලෝකෙම ලීනියර් එකක් කරන්නේ. මේ ලෝකවල කරන්නේ කිසි ගොඩාක් කොම්පලෙක්ස් සිස්ටම් එක කොහොමරක්වත් මේ ග්‍රැමර් එක නෑ. ග්‍රැමර් එකකින් කතා කරන්න බෑ ඒක කියනවා. ඒක සයින්ලස් කොමියුනිකේෂන් එකක් විතරයි ලෝකෙ තියෙන එකම කොමියුනිකේෂන් එක. සයින් එකක් කියන කොමියුනිකේෂන් එක අන්තිම වතුසෝ. ඒකේ මොනම දෙයක්වත් තුත්තක පිටපතක් වෙන්නේ නැහැ. ඒ නිසා මයින්ඩ් ටු මයින්ඩ් කොමියුනිකේෂන් නැත්නම් නන් ලෝකල් කොමියුනිකේෂන් නැත්නම් සයින්ලස් කොමියුනිකේෂන් කියුවා ඒක බුදුහාමුදුරුවෝ ගාව පැහැදිලිවම කියන්නේ අපිට බුදුහාමුදුරුවෝ සම්බන්ධ වෙන්න ඕන සම්බන්ධ වෙන්න වෙන්නේ ඒක හරහා විතරයි බුද්ධ වචනයෙන් හරි බුදුහාමුදුරුවෝ රූපයෙන් හරි ඔක්කොම නිකන් ළමා කියලා. පටන් ගන්න ඕනේ. එක එක දේවල්. ඒක ඉගෙන ගන්න දෙයක් තමයි. සයින්ස් කොමියුනිකේෂන් කියන ඉගෙන ගන්න දෙයක් නෑ. අපි නා බොඩි ලැන්ග්වේජ් එක කියන එක ගන්නන්න දෙයක් නෑනේ. බොරු වලත් ඒක නෑනේ. අපි කවදා හරි හිත සම්පූර්ණ සයින් අයින් වෙනකම්ම භාවනා කරනවා. මේව සංඥා නා සංඥා යනකම් ආකින් සංඥා යනකම් භාවනා කරලා ඉතිපස්සේ විතරයි කොමියුනිකේෂන් එකක් වෙන්නේ. ඒ කොමියුනිකේෂන් වෙනවම නෑ. ඒක මේ ලෝක න්‍යාය ධර්ම. ඒ නැත්තම් න්‍යාය ධර්ම කියලා එකට කියන්නේ. මට කිසිම කන්ට්‍රෝල් එකකුත් නැහැ. මට අයිතිවාසිකම් මොකුත් නැහැ. නමුත් මට ඔබ්සර්වේෂන් කෙපැසිටි එක තියෙනවා. න්ියුට්‍රල් ඔබ්සර්වර් කෙනෙක් විදිහට මට බලන්න පුළුවන්. අපි කට නැවුවත් නැතත් අපෙන් කොහේලාකට ভাইබ්‍රේෂන් එකක් යනවා. අපි අනිකටි ভাইබ්‍රේෂන් ගන්නවා. ඉතින් ඒක සිද්ධ වෙන්නේ සයින් නැතුව. සයින්ස් එක යන්නේ හරියම ඉන්ෆීරියර්. අරිම මොන්ටිසෝරි. ඉතින් අද ලෝකේ වෙලා තියෙන ইনফර්මේෂන් ටෙක්නොලොජි කියලා මේ සයින්ස් ටිකක් උඹරන කෙනෙක්ට කරනවා. කවුරුරි හදාගත්ත සයන්ස් ටිකක් අනිත් කටට ඉම්පෝස් කරන්න ආවේ. ඒකේ වෙන්නේ අපි නැට්ටෝල්. අපි හිතේ පූර්ණ කැපැසිටි එක තේන්න බැරි වෙනවා. ඒ නිසා අපි කවදා හරි හිතන්න තියෙන්නේ මේ වේදනා සංඥා පිළිබඳව බලනකොට කිසිම සංඥා අනුබන්ව මම ඉන්නවා කියන එක හෝ කාලය පිළිබඳව හෝ පොස්චර් එකවත් හෝ තැන පිළිබඳව තමත කරනකම් භාවනා කරපු වෙලාවට විතරයි භාවනා වෙන්නේ. ආනාපාන සයින් එක තියෙනකම් ආනාපානෙ වෙන්නේ. ඉඳගෙන ඉන්න ඒවා පේනකම් ඉඳගෙන ඉඳියම භාවනාව වෙන්නේ. ඔක්කොම ඉවර වෙනකම් ගෙවෙනකම්ම ඊට පස්සේ තමයි ඉන්න නියම පදම එන්නේ. නියම දැන්න භාවනාව ඊට පස්සේ තමයි පතනා පටන් ගන්න. එතෙන් නිකන් අපි කරන්නේ ඒව තද මාරු කරලා සමතුලිතය කරගෙන කීකරු කරගෙන ආන්දමට්ටු කරගෙන මේචල් කරගන්න එක විතරයි. කරනකොට කරනකොට වෙන්නේ සයින්ස් වල තියෙන ඒ කලර්ලස් කලර්ෆුල්නස් එක ඊට විලා අඩු වෙලා අඩු වෙලා අඩු වෙලා නිර්වර්ණ වෙලා යනවා. ඒකට අපි තේරෙන්නේ මම ඉන්දියාව දන්නේ නැහැ, ඉන්දියාව දන්නේ නැහැ. මොකද උනේ දන්නේ නැහැ කියන දැනට යන්නේ හිත. ඒකට පුදුම බයයි. ඒ සයින්ලස් සිටුේෂන් යනකොට අපිට හීන් දාලේ දාන. අපි නවස ටික කියන්නේ. ඉතින් ඇද්ද ගැරලා හයියෙන් හුස්ප ගන්නවා. අපි කවදාද භාවනා පටන් අරගන්නේ ඒ සයින්ලස් තත්ත්වයට පස්සේ. ඒ කියන්නේ කතා කරපු ඉස්සෙල්ලාම බුදු දන්වා සිද්ධ. දැන් ක්වොන්ටම් ෆිසික්ස් වල දැන් මේ නෑතක ඉඳලා ඒ silence communication non local communication ගැන කතා කරනවා හරි ප්‍රොෆෝම් මොකද ඒ තරම් සයින්ස් වලට අපි දායක වෙලා ඉවරයි ඒ තරම් අපි බැල වෙලා ඉවරයි අපිට සයින්ස් නැතුව කොහොමදක් ජීවත් වෙන්න බැරි ගැටලුවක් වෙලා තියෙනවා Thank you. everybody else is traveling one way, we're all trying to travel the other way. How do you balance? As far as you are there, life, no balance. Children, as far family. as you are there, as far as I am there, no balance at all. You are struggling, struggling, struggling, struggling. The day you do selflessly, just accept it. Hmm? That is. Yeah, yeah, yeah. Acceptance means negation of self. Yeah, full harmony. No problem. But as far as you take the stake and say, this is I am, and if you are going to put the peg and going to start, then you are creating a, trouble, a problem, a friction. What a nice thing to observe. දෙලියදී කොමඩි ෂෝ එක බලාගෙන ඉන්නවා අපි ගිහිල්ලා අපේ පුණ්‍ය ගහ ගන්නවා ගහගත්ත ගමන් ඒකේ යට එක්කෙනෙක් හැපෙනවා මේ හද ගන්නේ මොකද ඒක හැප්පෙන්නේ කියලා ඔබ පුණ්‍ය ගලවපන් ඉවරයි මේ මිනිස්සු යන වැඩ පුණ්‍යක් ගහගෙන මොකද මගේ ඒක හැප්පුණේ කියලා I want to share something. I'm a small three and a half year old boy, and uh, the other day he was at a birthday party, and um, he went and blew, uh, you know, pinched one of the, the balloons and he popped it, and the little boy went crying. And I could see, I was wa- watching, observing him, what he was going to do. He had another balloon with him. so when he the other little boy was, I think, was getting upset. So he ran after him and said, yeah, you can have my balloon. And gave him the balloon. Now later I said to him, you did a very good thing. It's good to share. But later I saw another boy trying to hit my boy. And at that time I was thinking, well, how should I now give him the right advice? So I said, well, you mustn't fight. You know, fighting isn't going to resolve the problem. So I just wanted to know what would be the, the right advice to give. Who are you to give advice? That's you, you propose yourself, I am a great mother, I must do the uh, balance, uh, the uh, justice, and my child must be the best, and advice must be the best. What the kind of a ego trip? You are putting yourself on a pedestal, start white washing you, not the balloon, not the boy, not the other boy. You are boosting up yourself. I don't know, by telling I am boosting up myself. <laughs> <laughs> Yeah, because it was interesting. It was interesting because on one minute he did something, I suppose, as a, a selfless act and good thing according to Buddhism, and then the other minute, the other time, this boy, you know, he wasn't doing anything, but the other boy hit him. And I didn't know what you, you need to fight for yourself. Did I tell him go and fight? You are no, one. <laughs> You are no one. But to understand, this is the life. Life means something something, something going against the rules and regulations. That is what the life should be. So if you wish to have no that kind of uh, events, dramatic thing, as if you are looking at a film, not, no much dramatic. Just people are coming and going, who, who the hell going to see the picture? It's full of action and fighting and the marriage and everything. You will go two times, three times to see the film. <laughs> exactly the drama of the life also. Okay. Huh? my, my, my role, unknown. And unknown again, uh, your own business. And shall I share a little story that happened to me that uh, bante advised me? Um, last year when uh, came and we had a uh, meeting at our house, so I got my two children <laughs> to come, especially said, you have to meet this bante and get all the Dharma questions and they came from Birmingham and right, um, they were there mm, about like half an hour with him at his feet asking them, quickly ask the questions and then one had to go skiing, the other had to go abroad, they disappeared. So then I came to uh, him and said, see, Balde, I can't even get <laughs> my daughter to be here for more than half an hour. They came because they wanted to please me and they just disappeared. Then He says, so what's the matter with you? What? <laughs> Why are you crying? <laughs> this business. Then I said, I'm the mother. I have to do my duty and then I have to teach them Dhamma and you're the best person to teach them Dhamma, like you said, mother's duty. And they said, uh, that's not the way to do it. So now, what do I do? Nothing. Absolutely nothing. Then I said, "Then how would they learn the Dhamma? They will learn the Dhamma watching you. That's what he said. You just be in the Dhamma, that's it. Yeah, they'll watch you, they'll watch how you react to a situation, how you advise people, how you uh, deal with situations. They are watching from childhood. How you and your, you know, and the rest of the family react at dinner time or problems. They are watching you and they learn. So if you're in Dhamma, they'll automatically <laughs> learn your behavior is louder than your words. And mind you that uh, small children, they are very absorbent. They can very easily understand, more than giving by words, uh, the more than advising and rational uh, this thing, behavior. Mm, that's right, I know my daughter, my youngster, two daughters. I can take them to the temple the way I want. But their own, they going now meditation retreat, bhavana, everywhere, getting speaking is going on. Hmm. Then, see, so what I am doing. That is true. Even my daughters now, I don't say that. they say, they came and because I did, stopped doing anything. Last time the older daughter came and had three, four um, weeks with me. Every morning after breakfast said, teach me everything you know about the Dhamma. <laughs> so I took a bit quickly took a piece of paper and <laughs> said, this is the time to grab. And I was saying, said, what, what is the most profound Dhamma? And I said, it's called Padita Teach me. She said, teach me. I said, well, we'll take one step at a time. Mm-hmm. No, I want to know it. I want to know what exactly Buddha said. What all his Dhamma is. So quickly took a piece of paper and showed the linear way. Then uh, she said, let's go and meditate. I said, you have to see through meditation. Let's go and meditate. I said, you really want to meditate? Yes. Well, let's both of us come. I booked a couple of days here. She and I came and spent two days here then. So because it happened like that, she asked for it. There was a big role playing the environment, they, where they go now. Yeah. When they, when you give the English crowd, meditating somewhere else, let them to go there. They mostly encouraging not the Sri Lanka environment. I am very sure my children, because they born and grown up in Germany and England, they love to the deaf people. Oh. They at home only be mother and father there. All around there other people. They get used to that. Other people do. That is a bad thing, Amat. That's our mistake, not others. But anyway, now they anyway trying what the English people do, meditation and so on. But my daughter came back with the Hindu style meditation. and she starts to uh, respect me as one hand and uh, say, Sadhu, then I said, no, that is wrong, that is a Hindu culture. You have to do the Buddhist way, kneel down and respect me with both hands. Not that I'm bringing one hand and say That is so bad thing. you know, not bad thing. I mean that other thing, not the Buddhist way. But anyway, now they um, joined the London Buddhist, we have to be, study the Buddhism for beginners. Now they, I think the practice just entered. That uh, only the joke is when did you start in your life? Yeah, they, they know what are we doing. Then I, we want to do that way too. They really know it's a good thing is there. They, they, learn something, but they don't know how to, they get it. This which way, I mean, doing it the Sri Lankan style? They, that they can catch that. That is, uh, even if, I mean, if they were then I can say now because of the English medium there. But it's, uh, there is no other, when even the Buddhist monk came to my home, they cannot understand the Buddhist talks. Then uh, sometimes when uh, very early, that's the matter because is a there of give the English. And also Dhamma Nisanti, very little. That all things still they understand. They no, remember My life I started at 26. So anyone who started before 26, I pay like, feel like paying respect to that person. It took 26 years for me to just to get the glimpse about and the cross the message. And then too much of years to mastering. So we expect too much from the young children. So therefore we have to understand they are, they have their are, time. Their constellation has to come. When that happens, we have to support. Otherwise, try to force in the you are going to eat sour mango. But to wait till it ripens. When the time matures, time matures and ripens, everything is sweet. But we are rushing through. We are trying to teach them. And the best thing is to take the example and train yourself or in myself, I will remind you on difference. You set a role, good role model, the silence will speak. Your behavior will speak and that is more profound than words. So this, this question I am asking and waiting how the fathers are going to raise. All the mothers are talking on the radio. <laughs> Nothing. Nothing. Read them nothing. I am very sure. nee, when I am my daughter, we have to uh, respect us not in Hindi style, but the Buddhist way, then uh, <laughs> he said, yes, that is, uh, you have to do. That is, you so long uh, So you think that uh, your emotional contribution is better than the father's callousness? <laughs> that is really interesting. Even when they uh, not telling anything and going, home, for them it's nothing. Look, I'm bro, I'm I, I may be wrong. I am not a father. I can very goodly be black because I am not a father. So if someone can say that this is the thing it happens, and uh, not, not have, going to have an ego trip or emotional contribution or any tension and still observe the situation, I don't know whether it's a, it's a callousness or maturity. But I, they joke, father is only jokes with them. They very, they very love to him. Yeah. Mostly they, they to me. when something is wrong, they, uh, something, almost they hiding everything to me, but the father knows everything. But they want to tell. But they, they must have fathers. අපි නිශ්ශබ්ද වෙනවා ඉතින් මේ කෝපිය වැඩි වුණාම ඔත තවත් තරක් සෝනිගාසනේ <laughs> ප්‍රශ්නයක් අහන්න අර දවස් ටිකකට ඉස්සර කිව්ව මට අර පොඩි දැලක් දාලා මාළු ටිකක් ඇදලා ගන්න කතාව මම ටිකක් ඒක කල්පනා කරලා ඉතින් කොන්ටෙක්ස්ට් එක මතක මතක නැහැ කන්ටෙක්ස්ට් එක දැන් අපි ගෲප් එකක ඉන්නකොට දැල දාලා මාළු ටික ඇදලා අරගෙන මාළු දිහා බලලා මොකක්ද කියන්නේ අපිට ඒක තමයි example not i am uh, thinking about the context and what circumstances i can't remember the මට මතක නෑ ඒකෙන් වෙන්නේ දැනට කතා හොයන මොන කතන්දරයක් නම් කියනවා චීනේ කතාවක් තියෙනවා කියලා නේද මාළුවේ කළා දෙනාට වැඩි හොඳයි සාදු දාසු මාළු අල්ලන්න උගන්න නෑ නෑ teaching to fish, whether it is in this time, fish a day. පස්සේ ආව මතක් කරගන්න කල්පනා මේ ආලසතාන තියෙනවා මේ පබ්ලිෂ් කරලා තියෙන එකේ පොඩි